සම්පදාය සුඛං දිශාන් වරනවා සඳුවා පොය දවස් විශේෂයෙන් සංඝමිත්තා රහත් මෙහෙණෙන් වහන්සේගේ මුණ සමරන ප්‍රධාන පොය දවසක් හැටියට තමයි සැලකෙන්නේ අදත් දෙමින් කෙරෙස් පරිදි බයක් විතර ධර්ම දේශනාව කිරීමට බලාපොරොත්තු වෙනවා. ආව සඳහා මාත්‍රුකා ගාථාවක් මේක අන්තර්ගත වෙන්නේ අට්ඨාලවක සූත්‍රය කියන එකට. ඒක ආරම්භ වෙන්නේ මෙහෙමයි. ඒකං සමයං භගවා ආලවියං විහෙරති. ගෝමග්ගේ සින්සපාවණේ කියලා. එක් කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අලව් රටේ සින්සපාවණේ කියන්නේ ඇට්ටේදී වනයේ වැඩ වාසය කරනවා. ගෝමග්ගය කියන්නේ මේ ගවයෙන් යන මාර්ගය. ගවයෙන් ගිය මාර්ගයක තමයි මේ වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ. ඉස්සර පාරෙත් ඉතින් ඔය ගවයෙන් රැක බලා ගැනීම තිබුණානේ. බුද්ධ කාලෙත් තිබුණා. කෘෂිකර්මයේ බෙලඳාම ගවයෙන් රැක බලා ගැනීම ආදි මේවා තමයි තිබුණේ. මේ ගවයෙන් ගිය මාර්ගයේ ඇත්තේරිය වනයක මලව් රටේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන. ඉතින් මෙතෙන්ට හත්තාලවක කුමාරයා පැමුණා. හත්තාලවක කියන්නේ ආලවක කියලා නම යෙදුනේ හත් ආලවක කියන්නේ මේ අතින් අතට ගියේ හින්දා. අර ආලවක යක්ෂයා দমনය කරන්න බුදුරජාණන් වහන්සේ වැඩියහම ඒ ආලවක යක්ෂයාගේ ගොදුර රාජකුමාරයෙක් ගෙනාවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයා দমনය කළා ආර්ය ශ්‍රාවකේ සෝවාන් පුජ්‍යලයක් බවට පත් කළා. දැන් ඉතින් ඒව කරන්න බෑ. කොහම වුණත් මේ Tamanට ගෙනහපු පූජාව පිළිගත්තා. පිළි අරගෙන දැන් මේක බුදුරජාණන් වහන්සේට පූජා කරන්නයි යෝනේ. ඉතින් කියුවා මේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ බාරගත්තේ නැහැ. රාජපුරුෂය හිටියන්නේ රාජපුරුෂයන්ට බාර දුන්නා. දරුවා ලොකු මහත් කළා හිතන් මේ සාසනයට ආපහු බාර දෙන්න කියලා ඒ අයට බාර දුන්නා. එයා තමයි මේ හත්තාලවක කියන්නේ. සතර සංග්‍රහවත්වයෙන් හැමදෙනාටම සංග්‍රහ කරන බොහොම ප්‍රසිද්ධ කෙනෙක්. 500ක් පමණ යාගේ පිළිපැද ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඇත්තේදී වනේ වැඩ වාසය කරනකොට මේ හත්තාලවක කුමාරයා තමන්ගේ පිරිසත් එක්ක මේ වනයට පැමුණා. ඉතින් අටුවාවෙනම් කියන්නේ බුදුරජාණන් වහන්සේට බුද පූජා වලට වනමල් නිලන්න මෙතෙන්ට ආවා කියලා. අත්තාලවක කුමාරයා. ඉතින් කොහොම හරි මෙතෙන්ට පැමුණා. පැමුණුනහම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නව දැක්ක. බොහොම ශ්‍රද්ධාවන්තයෙක්නේ. මේ දිනවල සෝවාන් වෙලා හිටියද කොහොමද මට මතකයක් නැහැ කොහොමත් ආර්ය ශ්‍රාවකෙක් වුණා ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ළඟට ඇවිල්ලා වැඳලා කතා බස් කළා මේ කියන හැටියට උදේ කාලේ වගේ තමයි දේ කාලේ අවස් කාල නෙවෙයි. මේ හත්තාලවක කුමාරය අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ සුවසේ සැතපුණාද කියලා. ඔකයි ආපු ප්‍රශ්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කුමාරය මම බොහෝම සුවයස්සේ සැතපුණා. සුවසේ සැතපෙන අය ඉන්නවනම් ඒ අතරින් ප්‍රධානිය මම තමයි. බොහෝම සුවසේ සැතපුණා. දැන් මෙතන සුවසේ සැතදීමට බාධක තියෙනවා. අනේ ඒව ගැන මේ හත්තාලවක කුමාරයා බුදුරජාණන් වහන්සේට වදාළා. සීතාබන්තේ හේමන්තිකාරත් මේ හේමන්ත කාලය මේ කියන්නේ පෙබරවාරි මාසෙ වගේ. පෙබරවාරි මාසෙ තමයි. නවම් මහේ. රාත්‍රිය බොහොම සීතලයි. පෙබරවාරි මාසේ නවම් මහේ දැනටත් ඔය ඉන්දියාවේ උතුරට යන්න යන්න හරිම සීතලයි. මේ සීත ඇඳුම් ඇඳගෙන ඕන ඉන්නේ තරම් සීතල. සමහර විට තද සීතල. ස්වාමීනි රාත්‍රියන් බොහෝම සීතලයි මේ කාලේ හේමන්ත කාලේ. ඊළඟට අන්තරක්කෝ හිමපාත සමයෝ මේ හිම වැටෙන කාලය දැන් අන්තරාට්ටක. ඔය අන්තරාට්ටක කතා බොහෝ තැන්වල තියෙනවා. නවම් මහේ අන්තිම දවස් 4යි මැදින් මහේ මුල් දවස් 4යි මේ දවස් 8ට කියනවා අන්තරාට්ටකය කියලා නවම් මහේ අන්තිම දවස් 4යි මැදින් මහේ මුල් දවස් 4යි අන්තරට්ටක කියලා කියනවා. අන්තරට්ටකෝ මේ හිමපාත සමයෝ. හිම වැටෙන කාලය. මේ කියන්නේ පෙබරවාරි මාසෙ විතර. හිම වැටෙන කාලය. ඔය කාලෙට ඉතින් ඩිංගක් උතුරට ගියාම ඉන්දියාවේ ශ්‍රී නගර කියන හරියට ගියාම හොඳට පේනවා හිම වැටෙනවා. හිම වැටෙන සමයද දැන් මේ බුදුරජාණන් වහන්සේට කියනවා මේ හත්තාලවක කුමාරයා මේ සුවසේ සැතපීමට තියෙන බාධක එකක් තමයි මේ හේමන්ත කාලේ රාත්‍රියේ හරිම සීතලයි ස්වාමී ඊළඟට ධම්මේ අන්තරට්ඨකේ කියන්නේ අර හිම පාස හිම වැටෙන කාලයයි. රාත්‍රියේට හිම වැටෙනවා හරියට. ගෝකණ්ඨක හතා භූමිය. මේ භූමියත් හරීම රළුයි. ඒ මොකද ඒ ප්‍රදේශයේ මේ බොරළු පසක් නෙමෙයි තියෙන ඉන්දියාවේ කොහොමද තියෙන බොරළු පසක් නෙවෙයිනේ මැටි සහිත පතක්. ඉතින් වැහිකාරයට ඕව ගවයෙන් ගෝමග්ගකේ ගවයෙන් යන පාර නෙමෙයි. ගවයෙන් යන පාරක් ළඟයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඉතින් අර මඩ සහිත කාලෙට ගවය යනවා මේ පාර දිගේ. ගියාම ඊට පස්සේ අවුවට ඒවා වේලෙනවා. වේලුනහම බිම අඩිය තියන්න බෑ හරිම රළුයි කියත් දැටි වගේ. මේ ගෝම ගෝකාන්ත කතා බොහොම කියන්නේ ඒකයි. රළුයි අඩිය තියලා යන්න බැරි තරම්. මේ වගේ ස්වාමීන් මේ පාරේ අඩිය තියන්නත් බෑ. ඊළඟට තනකෝ පන්නගත්තරෝ බුදුරජාණන් වහන්සේ මේ ඇක්ටේරිය වනයේට වැඩලා වැටිලා තිබිච්ච ස්වයං පතිත කොළ ටිකක් එකතු කළා ඒක උඩ සංගල සිවුරේලා එතන තමයි වැඩ හිටියේ 아무තු ආතනෙකුත් නැහැ ඒකත් බොහොම තුනි විරලානි රුක්කස්ස පත්තානි ගස්වල පත්‍රාත් බොහොම අඩුයි දැන්. මේ කියන්නේ පෙබරවාරි මාස වෙනකොට ඒ රටේ සිටින් ওই ගස්වල කොළ සේරම හැරෙනවා. නවම් මහ වෙනකොට සේරම කොළ හැලෙනවානේ. හැලිලා දළු දාන්න පටන් ගන්නවා. ඒකත් එහෙමයි. සීතාබන්තේ කායායනි වත්තානි ස්වාමීන් මේ සිවුරුත් බොහොම සීතල වෙනවා මේ රාත්‍රියට සීතල රාත්‍රියට වේරම්බවාතෝ වාති වේරම්බවාතේ හමන වේරම්බවාතේ කියන්නේ මේ හතර දිශාවෙන් හමන වාතයට කියන නමක් තමයි එක දිශාවකින් දෙදිශාවකින් තුන් දිශාවකින් යමුවට වේරම්භ වාතය කියන්නේ. හතර දිශාවෙන්ම යමුවම තමයි වේරම්භ වාතය කියන්නේ. වේරම්භ වාතයත් සමනවා. ඉතින් ඒ වුණාට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සුවසේ සැතපුණා කියලා. කොහොමද සුවසේ සැතපුණේ? මේ කුමාරය අහනවා. ඒ සුවසේ සැතපීමේ තියෙන බාධක තමයි කියන්නේ. ඔය කියාපු කාරණාට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනා බොහොම සුවසේ දතපුනා කියලා කොහොමද සුවසේ දතපුනේ? කියලා ආයි ප්‍රශ්න කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ආහත්තාලබකය මම ඔබට කාරණාවක් කියන්නම් ඒකට පිළිතුරු දෙන්න. හොඳ මාලිගාවක් තියෙනවා. හොඳට දොර ජනෙල් දාපු බොහොම සුවපාසු උලන් මදින් නැති හොඳ මාලිගාවක් තියෙනවා. මේ මාළිගාව තියෙන මේ නිතර කාමරවලම ඇඳන් ඇතිරිලි අරවමේ ඒ ඇතිරිලි අරවමේ විල්ලුද විල්ලු දේව විල්ලුද පලස් බොහොම වටිනේවා ඒවා අතුරලා තියෙන්නේ ඇඳ ඇතිරිලිත් එහෙමයි බොහොම සුව පහසු ගෙන දෙන ඒවා ඉතින් පැත්තක සුවඳ පහන් දැල් වෙනවා. එක පැත්තක මේ නිදන කාමරෝ. මේ ගෘහපතියට ගෘහපති එක්ක ගෘහපති ගෘහපති පුත්‍රයෙක්. යාට අපෝපස්ථාන කරන්න භාර්යාවරු හතර දෙනෙක් ඉන්නවා. සත්තාර පජාපතියෝ කියලා තියෙන හතර දෙනෙක් ඉන්නවා භාර්යාවරු. මේ විදිය බොහොම සුව පහසුයි. භාර්යාවරු හතර දිනක් අපෝපස්ථාන කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ අස්ථාලවකගෙන් ආලවකය මේ තනත්තා සැපසේ සැපකෙනවාද? එහෙමයි ස්වාමීනි. මේ තනත්තා බොහොම සැපසේ සැපකෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා ආලවකය අත්තාලවකය ඒ ගෘහපති පුත්‍රයාට රාගයෙන් උපන් දාහගත දැවිලිගත දුක් ඇති වෙන්නේ නැද්ද වෙනවට මේම ඉන්නකොට රාගයෙන් උපන්නා වූ දැවිලි සැවිලි දුක් ආදිය ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා ස්වාමීනි. එහෙම කොච්චර සැප සම්පත් තිබුණත් ඒ රාග ආදියෙන් එන දැවිලි සැවිලි දුක් කරෝමේව ඇති වෙනවා. ඉතින් සෝ රාගෝ තථාගතස්ස පහිනෝ තථාගතයන්ට රාගය ප්‍රහීන වෙලයි තියෙන්නේ. එතන රාග දේශ මොහ කියන තුන ගැනම දේශනා කරනවා. උච්චින්න මූලෝ. එයා මුලින්ම උදරලා දාලා තියෙන ආයි කොහොමටවත් මතුවලා එන්නේ නැහැ. මුලින්ම උදරලා උච්චින්න මූලෝ. තාලා වත්තුගතෝ පදපේලිය බොහෝ තැන්වල තියෙනවා තාලා වත්තුගතෝ කියන්නේ කරටිය ගැඩුවෝ තල් ගහක් වගේ කරනවා තල් ගහක කරටිය ගැඩුවාම ආය හැදෙන්නේ නැහනේ තල් විතරන්නේ තල් පොල් කිතුල් පුවක් තාල වර්ගයේ ගස්වල කරටිය කඩා දැම්මත් ඒ කොහොමවත් හැදෙන්නේ නැහැ තාලාවත්වගතව කියන්නේ කරටේ ගඩා දැමූ තල් ගහක් වාගේ කළා කියන්නේ. රාගදේශ මෝහයන්ට. ඒවා කවදාවත් වැඩෙන්නේ නැදෙන්නේ මොකුත් නැහැ. අනභවගතව අභාවයටපත් කළා කියන්නේ. ආයතින් අනුපාද ධම්ම නැවත කොහොමටවත් නූපදින தත්වයටපත් කළා කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ කෙලෙස් ප්‍රහාණය ගැන මේ කුමාරයාට වදාරනවා. ඉතින් එහෙම තියෙද්දි කුමාරය මම සුවසේ සැතපෙනවා කියන එක 아무තු දෙයක්ද? මට බොහොම සුවසේ දත පෙන්න පුළුවන් මම කියාපු රාගදේශ මොහ කියන මේ අකුසල මූලයන් සේරම ප්‍රහාණය කරලා මුලින් උදුරලා දාලා තියෙන්නේ නිසා මට බොහොම හොඳට සැපසේ දත පෙන්න පුළුවන් කියලා ඔය බුදුරජාණන් වහන්සේ මේ ආලවක මේ අත්තාලවක කුමාරයාට වදාරනවා වදාරන ඊළඟට මේ කාරණයම ගාථා දෙකකින් දේශනා කරනවා. ඒක තමයි වඩාත් වැදගත් කාරණා ටික කියන්නේ. සම්බදාවේ සුඛං සේති බ්‍රාහ්මණෝ පරිනිබ්බුතෝ යෝනලිම්පති කාමේසු සීති භූතෝ නිරූපදී මේ පදපේලියෙන් අපිට වටිනා අර්ථ රහසක් ලැබෙනවා. යෝන ලිම්පති කාමේසු යමේ කාමයන්නේ ඇලෙන්නේ නැතිනම් කාමයන් කියනකොට නිතර කියවෙනවනේ අනාද රූප කාමය සද්ද කාමය ගන්ධ කාමය, රස කාමය, පොට්ටබ්බම. ඔය පහනේ. ඔයාට කියනවා කාම වස්තු කියලා. වස්තු කාම කියලා කියන දෙපැත්තම කියනවා. කාම වස්තු වස්තු කාම. දෙකම හරියි. ඉතින් ඔය කාමයන්හි ඇලෙන්නේ මොන වයින්ද? ඒකට කියනවා ඒවා පිළිබඳව ඇති වෙන ආශාව, තණ්හාව, චන්දරාගය. ඒකට කියනවා ක්ලේශකාම කියලා. ක්ලේශකාමයි අරක වස්තුකාම. ඔය දෙකන තියෙන්නේ. වස්තුකාම ක්ලේශකාම. දැන් මේ දෙකෙන් මොකක්ද අපි කරන්න ඕන නැති කරන්න ඕනේ මොකද්ද වස්තුකාමද ක්ලේශකාමද? වත්තු කාම නැති කරන්න බැරිද? බෑනේ. අර දුක නැති කරන්න බැරුවා වගේ තමයි. වත්තු කාමකයේ ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පහ. ඕවා නැති කරන්න බෑ. කියනවා වත්තුකාමෝ පරිඤ්ඤයෝ. අන්න තියෙන කරන්න තියෙන වැඩේ. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පහ පරිඤ්ඤය කියන්නේ පිළිසිඳ දැනගන්න ඕන. අනිත්‍ය ආදී වශයෙන් හොඳට තේරුම් ගන්න වටහා ගන්න ඕන. අවබෝධ කර ගන්න. නැතු ඒවා ප්‍රහාණය කරන්නේ අනේමේ කාමවත්. ඉතින් මේ කියනවා නේද ඔය කාමයන් ප්‍රහාණය කරනවා කියලා. එහෙම කතාවක් කියනවා නේද? බෑ බෑ. කාමයන් ප්‍රහාණය කරන්න බෑ. ඒ නිකන් කියන කතාවක් තමයි. එකමට කියන කතාවක් කාමයන් ප්‍රහාණය කරන්න බෑ. කාමයන් පිළිසිඳ දැනගන්න ඕන. අනිත්‍ය ආදී වශයෙන් අවබෝධ කරගන්න තේරුම් ගන්න. කෙලේශකාමෝ පහතප්පෝ ප්‍රේතකාමයේ තමයි ප්‍රාණය කරන්න තියෙන්නේ. එතකොට අපි ප්‍රාණය කරන්න තියෙන්නේ අර අරවා පිළිබඳව තිබෙන ආසාව, තණ්හාව, චන්දරාගය කියන්නේ කැමැත්ත. ඕවා තමයි ප්‍රාණය කරන්නේ. අතෝ කාමයන් නැති කරන්න බෑ. නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ තියෙන හරියට විසිතුරු දේවල්. ඒවට කාමයන් කියන්න බෑ. සංකප්පරාගෝ පුරිසත්ත කමේ සත්‍යයට කාමේ නම් අර අරවා පිළිබඳව තිබෙන සංකල්පනාවයි. චිත්තන්ති චිත්‍රාණි තතේව ලෝකේ. ඔය විචිතුරු දේවල් හැමදාම ලෝකේ පවතිනවා. අතෙත්ත දීරා පජහන්ති චන්ත. ඥානවන්තයෝ ඒවා පිළිබඳව තිබෙන ආසාව චන්දරාගයේ කියන එක ප්‍රහාණය කරනවා. කොට මෙතනම දාරන්නේ යෝන ලිම්පති කාමේසු යමෙක් මේ කාමයන්හි අර කියාපු වස්තු කාමයන්හි ක්ලේශ කාමයෙන් ඇලෙන්නේ නැතිනම් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැනමයි පදවලින් පිට කෙනෙක් නෙවෙයි යෝන ලිම්පති කාමේසු සීති භූතෝ සිහිල් භාවයටපත් වුණාද දැන් ඔය කාමරාග ආදී නිසා දැවෙනවා තැවෙනවා ඒව නැති කළාම ඉතින් හොඳට සිහිල් භාවයටපත් වෙනවා සීති භූතෝ කියන්නේ ඒකයි සීති භූතෝ හොඳට සිහිල් භාවයටපත් වෙනවා නිරූපදී උපදීයෙන් වෙන් වුණාද උපදී උපදී කියන වචනේ අහලා තියෙනවා නේද උපදී උපදී තියෙනවා හතරක් එකක් තමයි කන්දු උපදී දෙවෙනි එක කිලේසු උපදී තුන්වෙනි එක අபிසංඛාරූපති. හතරවෙනි එක පංචකාම ගුණූපති කියලා හතරක් තියෙන උපදී. මේ උපදී කියන වචනේ හැමතැනම වගේ තියෙනවා. ඕවා තමයි මේ සැප දුක් ආදී තිහිටන්නේ නිසා උපදී කියන්නේ. පංචකාමේනේ කන්දුූපටි කියලා කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන පහයි. ඔය පහට කියනවා කන්දුූප. ඔය පහ නිසා තමයි සැප දුක් පිහිටන්නේ. කෙලෙස් උපද කියන්නේ රාග ආදී කෙලෙස්. අபிසංකාර උපද කියන්නේ කුසල අකුසල කර්ම. පංචකාම ගුණෝපද කියන්නේ අර කලින් කිය අපේ ස්වභාවය පංචකාම. උපදි හතරක් තියෙනවා. ඉතින් නිරූපද කියන්නේ ඔක්කොම ඔක්කොගෙම වෙන් වෙලා. කවුද මේ බුදුරජාණන් වහන්සේ ගැනම තමයි ඒ කියන්නේ. කවුරු හරි වෙන් වුණා නම් ඒත් පිටේ. ඒක තමයි. යම් කෙනෙක් කියන වදාලට ඒකින් අදහස් කරන්නේ භාග්‍යතුන් වහන්සේ. මේ නිරූපදි බවට පත් වෙලා. එතකොට මේ පංචකාමයන් පිළිබඳ වස්තුකාමයන් පිළිබඳව ක්ලේශකාමයෙන් ඇලෙන්නේ බැඳෙන්නේ නැතිනම් කාමයන් දුරු කිරීමෙන් හොඳට සිහිල් බවට පත් වෙලා නම් ඔය උපදීයෙන් මිදිලා නම් සබ්බදාවේ සුඛං සේති බ්‍රාහ්මනෝ පරිණිම්පුතු නිවීමට ගිය බ්‍රාහ්මණයා හැමදාම සුවතේ දසකෙනවා. නිවීමට යනවා. පරිනිර්වාණය. පරිනිර්වාණ කීයක් තියනවද? පරිනිර්වාණ පරිනිර්වාණ දෙකක් එකක් තමයි උපාදිතේස පරිණිරවාණය කියලා. අනික තමයි අනුපාදිසේස පරිණිරවාණ. තියෙනවානේ පරිණිරවාණ ධාතු දෙකක්. උපාදිතේස පරිණිරවාණය කියන්නේ අතීත කර්ම බලයෙන් හටගත් පංචස්කන්ධයේ තිබෙද්දී කෙලස් පමණක් ප්‍රහාණය කරනවා. කෙලස් ඔක්කොම ප්‍රහාණය කරලා දැන් හැබැයි පංචස්කන්ධය තියෙනවා. ඒ අතීත කර්ම බලයෙන් හටගත්තේ. ඒක තියෙනවා. ඒකට කියනවා උපාදිශේෂ පරිනිර්වාණය. කෙලස් විතරක් නැති කරනවා. පංච උපාදාන උපාදානස්කන්ධයක් නැන්නේ රහතුන් වහන්සේලාට පංචස්කන්ධය. පංචස්කන්ධය තියෙනවා කෙලස් නැති කරන්න. ඉතින් උන්වහන්සේලාට හරි පිළිකුලයි මේක. හරිම පිළිකුලයි මේ රහත් වුණාට පස්සේ කෙලස් නැසුවාට පස්සේ මේක පරිහරණය කරනවා කියන එක. ඒ වුණාට මේ සියදිවි හානි කර ගන්නවද නැහැනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ සාරියොත්සාඳුරු අදාරලා තියෙනවා මේ ආයොන්ත නාබිනන්දාමේ මරණං නාබිදණ්ඩාමේ ජීවිතං ආයොන්ත පටිකංකාමේ බත්තකෝ මේ නිබ්බිසෝ බත්තකෝ යතා කියලා. මේ මරණ කැමතිත් නැහැ. එහෙම කැමැත්තක් නැහැ. ජීවත් වෙන්න කැමැත්තකුත් නැහැ දෙකම නැහැ. rahat වෙනන් පස්සේ මැරෙන්න කැමැත්තකුත් නැහැ. ජීවත් වෙන්න කැමැත්තකුත් නැහැ. ආශය පමණක් බලාපොරොත්තුෙන් ඉන්නවා. නිද්දස නිද්දසම් බතකෝ යතන මේ අසුචිකද අරන් යන තැනත්තා එයාගේ වැටුප කුලිය තමයි බලාපොරොත්තු වෙන්නේ. එයා ආසුචි ගඳට ආතගන්නවද නැහනේ. මේක බොහොම පිළිකුලයි. ආසුචි ගඳ බොහොම පිළිකුල. දැන් නම් ඉතින් කප් නැහැ වෙන වෙන ක්‍රම තියෙනවා. ඒ කාලේ තිබුණානේ. ආසුචි ගඳ ඒ වදිනාය. ආසුචි ගඳ අරන් යන්නේ සතුටකින්නේ මේක බොහොම පිළිකුලයි. නමුත් එයා ගෙනියනවා පඩිය ගන්න. ඒ වගේ ආවිෂය බලාපොරොත්තු මේ අසුචි කඩක් වැනේ පංචස්කන්ධය පවත්වාගෙන යනවා කියන්නේ. ආශ්‍රය බලාපොරොත්තු. එහෙමයි. ඉතින් ඒ නිවීමටපත් වෙනවා කියන්නේ දැන් එකක් නෙකිව්වේ කෙලස් පමණක් නැති කිරීමෙන් නිවීමටපත් වෙන එකට කියනවා උපාදිශේෂ පරිණිරවාණය. කියන්නේ පංචස්කන්ධයේ තියෙනවා. අනික අනුපාදිශේෂ පරිණිරවාණය. මේ මකන්ද කෙලස් නැති කරලා තියෙන්නේ ආවිෂේ වරලා අපි මැරෙනවා කියන්නේ නැහැ පිරිමක් පානවා. ඒකට කියනවා අනුපාදිතේත පරිණිරවාණය කියලා. ඉතින් මෙතන අදහස් කරන්නේ උපාදිතේත පරිණිරවාණය. බුදුහාඳුර ජීවතුන් අතර ඉන්නවනේ. ආසේදම කෙලෙස් වලින් සංසිඳිලා නිවීමට ගිහිල්ලා. ඊළඟට බ්‍රාහ්මණෝ බ්‍රාහ්මණ කියන්නේ බ්‍රාහ්මණ වංශයටත් බ්‍රාහ්මණ කියන. මේ කියන්නේ මේකත් නෙමෙයි. බාහිත පාපෝති බ්‍රාහ්මණෝ. කෙලස් බැහැර කළ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා බ්‍රාහ්මණ කියලා. කෙලස් බැහැර කළා. සාතුන් වහන්සේලටත් කියනවා බ්‍රාහ්මණ කියලා කෙලස් බැහැර කළා. හැබැයි ඉතින් වෙනසක් තියෙනවා. මකද්ද මේ වෙනස බුදුරජාණන් වහන්සේ පවාසනා කිලේස ප්‍රහාණය කියලා තියෙනවනේ අහලා තියෙනවද? වාසනා සහිතව කෙලස් නැති කළා කියලා. ඔය වාසනා කියන එක වෙන වෙන තේරුම් නාද කියනවා නමුත් ඔක තේරුම තමයි පෙර පුරුද්ද. වාසනා කියන්නේ පෙර පුරුද්ද. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙලෙස් පෙර පුරුදුත් එක්කම නැති කරන අනික් කාට ඒක කරන්න බෑ. අර කවද හිතේ පිළින්දි වච්චා වසලවාදීන් කතා කරන අහලා තියෙනව නේද? වසලයා කියලා කතා කරන්නේ. අති දීර්ඝ කාලයක් මේ බ්‍රාහ්මණ කුලේ ඉපදිලා. රහත් වෙලා කෙලස් නැසලා නමුත් අර ගතිය තියෙනවා. දැන් අපි ඇඳුම් එහෙම හොඳට සෝඩ තබන් දාලා හොදලා අල්මාරියක දාලා තිබ්බාම ඒක කොණු නැහැ. නමුත් අර සෝඩ තබන් වල උෂ්ණය තියෙනවානේ අනිත් වගේ තමයි. කෙලස් ගතිය තියෙනවා. දැන් ගාම්පටි කියන රහතන් වහන්සේ විවේක ගන්න වඩින්නේ තවතිසාවේ සේරිස්කක කියන විමානයකට. මොකද ඉස්සර හිටපු තැන. අතර පුරුද්දට. සමහර භික්ෂුණීන් වහන්සේලා ගෙවල් වල ගිහින් ඔය කතා කර කර ඉඳලා එන පරණ පුරුද්දට. හරි කැමතින කතා කර කර ඉන්න නේද? පරණ පුරුද්දට. හැබැයි මේ වල්පල් සම්පප්පලාප නෙමෙයි. යහපත් දේවල් ඉතින් කතා කර කර ඉඳලා රහත් වෙලානේ. පරණ පුරුද්දට කෙලෙස් පුරුදු කියන්නේ ඒවා තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේට එව්වත් නැහැ. කොම ප්‍රහාණය කරනවා. එතකොට දැන් මේ ගාථාවේ තේරුම ගත්තාම යමු කෙනෙක් පංචකාමයන්නේ ඇලීමක් නැත්නම් සිහිල් බවට පත් වුණාද සියලු උපදීන් ප්‍රහාණය කළයන් ඉවත් වුණාද නිවීමට පත් වුණාද සියලු කෙලෙස් බැහැර කළාද සම්බදාවේ සුමේ තනත්ත හැම කල්හිම බොහොම සැපසේ සැපසේ දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා ඒ තනත්තා බොහොම සම්පතේ සැතපෙනවා. ඊළඟට තව ගාථාවක් තියෙනවා. සම්බාගාතත්තියෝ චිත්තා විනේය හදයේ දරං උපසන්තෝ සුඛං සේති සම්තිං පප්පුය චේතසෝ සියලු තණ්හාවන් නැති කරලා ඒ වගේම විනේය හද හදවත තියෙන තේරම දැවිලි තැවිලි නැති කරලා ප්‍රශාන්ත බවට පත්තුණු තනත්තා බොහොම කැපසේ සැතපෙනවා ඒ සාන්තියෙන් පප්පුය චේතසෝ සිතින් නිවනට සැනසෙල්ලට පැමිණෙනවා සබ්බා ආසත්‍යෝ චිත්ත ආසත්‍ය කියන්නේ තණ්හාව. තණ්හාවට ආසත්‍ය කියන්නේ ඕක වැඩෙන එකන්නේ හරියට වැඩෙන එක. එකක් දුන්නට හම්බ වෙන්නේ දෙකක් බලාව. දෙකක්වත් ඉතින් සතුට වෙන්නේ හතරක් බලාව. හතරක් ගෙන් සතුට වෙන්නේ අටක් බහම වැඩෙන එකක් මේ තණ්හාව. ආසත්‍ය කියන්නේ ඒකයි. තණ්හාව. තණ්හාවල් තණ්හාව හයකට බෙදෙනවා කොහොමද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඒ දොරටු හයට අනුව හයකට බෙදෙනවා. තණ්හාවල් හයයි කියන්නේ. ඒක ආයෙ තුනකින් ගුණ ගුණ වෙනවා කොහොමද කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තියෙනවානේ තණ්හා තුනක්. ඒකට තුනෙන් ගුණ වුණාම කීයක් වෙනවද? අවතුන් අරක්කයි 18යි. තණ්හාව 18 ආකාරයක් ඒක ආයි අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකකින් ගුණ වෙනවා. දෙකෙන් ගුණ වෙනවා. කොට 18 දෙකෙන් ගුණ වුණාම 36ක් ඒක ආයෙත් අතීත වර්තමාන අනාගත වශයෙන් තුනෙන් ගුණ වෙනවා. ඒකට 36යි 72යි 108යි. ඔන්න ඕක තමයි 108ක් තණ්හාව කියන්නේ ඕක තමයි. අටෝ රාශියක් කියලා තියෙන පොත්වල අටෝ රාශියක් තණ්හාව කියලා තණ්හාව 108 ආකාරයක් එකම තණ්හාව 108ක් බවට පත් වෙනවා. තින් සම්මා ආතත්තියෝ චිත්තා සියලු තණ්හාවල් ප්‍රහාණය කරලා ඔක්කොම තණ්හාවල් ප්‍රහාණය කරනවා. ඉතින් කොච්චර කළත් ওই ටික තමයි තියෙන්නේ 108ක්. 108ක් තණ්හාව. සේරම ප්‍රහාණය කර. අම්මා ආසත්තියෝ චෙත්තා විනීය හදවේ දරං. අදවතේ තියෙන දරත සංකේතය දැන් කාය දරත කියලා තියෙනවනේ කයේ ඇති වෙනවනේ අමාරුකම් විදුම් කැක්කුම් අනම්මනම් අරවා මේ ඒවට කියන කාය දරත හිතේ ඇති වෙනවනේ අමාරුකම් හිතට වේදනයි අමාරුයි කලබෙනවා දුවනවා පණිනවා ඒවට කියනවා චිත්ත දරත කියලා. ඉතින් මෙතන අදහස් කරන්නේ චිත්ත දරත කියන්නේ. විනේය හදයේ දරන හදවතේ ඇතිවෙන සියලුම දරත අමාරුකම් අරවා මේවා ඔක්කොම නැති කරනවා උපසන්තෝ සුඛං සේති උපශාන්ත බවටපත් වුණු තැනත්තා උපශාන්ත කොහොමද උපශාන්ත වෙන්නේ ඔය කෙලස් නැති කිරීමෙන් තමයි. රාගේ නැති කිරීමෙන් උපශාන්ත වෙනවා. දේසේ නැති කිරීමෙන්, මෝහේ නැති කිරීමෙන් රාග, දේශ, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, තීන, උද්ධච්ච, අහිදික, අනුත්තප්ප ඔය 10ක් තියෙනවා. ඒ සූත්‍ර පිටකයට අනුව ප්‍රධාන කෙලෙස් 10ක් පෙන්වලා තියෙනවා. ඔය සේරම නැති කළාම තමයි උපශාන්ත බවට පත් වෙන්නේ. කෙලස් කියන එක්කෙනාගේ ශාන්ත බවක් නැහැනේ බොහොම අශාන්තයි කලබලකාරී අශාන්තයි ඉතින් මේ තනත්තා ශාන්ත බවට පත් වෙනවා උපසන්ති ඒ ශාන්ත බවට වත්තුණු තනත්තා සුඛං සේති සැපසේ සැතපෙනවා සයනය කරනවා සම්තිං පප්පුය්‍ය චේතසු සිතෙන් ශාන්තියට පැමිණෙන මොකද්ද ශාන්තිය කියලා කියන්නේ ශාන්තිය සම්තිං කියන්නේ ශාන්තිය ශාන්තිය ශාන්ති කියන්නේ තින් සැනසීම කියන තේරුම සැනසීම ඕක තියෙනවා තදංග ශාන්තිය කියලා එකක් ඔය ධම් ධම්පහන් දෙනකොට බණ භාවනා කරනකොට හිතට හොඳ සැනසෙල්ලක්. දැන් මේ පින්වතුන් ගෙවල් දොරවල් ලස්තරලා එමෙදි විපාන්තර ඉඳලාම මේවට යෙදිලා නිකන් බාහිර මොකොත් කරදරයක් නැහැ සාන්තයි. සදංග සාන්තිය කියන්නේ ඕක තමයි. කුසල් බලයෙන් භාවනා බලයෙන් සීල බලයෙන් තමන්ගේ හිතට හොඳට සැනසෙල්ලගෙන දෙනවා. ඒක తాවකාලික. තදංග ශාන්තිය. කවතේනා විස්කම්බන ශාන්තිය කියලා. සමාධි ධ්‍යාන උපදවගත්තාම ධ්‍යානයකට සමවැදෙනාම කෙලෙස් දෙන්නේ නැහැ. කොහොම ශාන්තිය සැනසෙල්ල බොහෝම හොඳ සැලසිල්ලක් තමයි. ඉතින් ඕවට මේ ඇලෙන්නේ ඒකනේ සමහරු සමාධියට ඇලෙනවා. මොකද මේක තියෙන සැලසිල්ල. කිසි කරදරයක් නැහැනේ. හොඳට සමාධිය දියුණු කරගත්තාම ඒ සමාධි අරමුණේ ඔහේ ඉන්නවා. කිසිම කරදරයක් නැහැ. බොහෝම සුවදායකයි. ඉතාමත්ම සුවදායකයි. ඒකට කියනවා විස්කම්බන සාන්තිය කියලා. හැබැයි ඉතින් ඒ දෙකම తాවකාලිකයි. දැන් පාන්දර ඉඳලා සිල් අරගෙන බණ භාවනා කරලා ඉතින් මොකුත් නැහැ හිතට කරදරයක් නැහැ නේද හිතට මොකුත් මොනවත් නැහැ. දැන් ගෙදර ගියාම ඔකේ කරේනවා. ගෙදර ගියාම ඕක ඉවර වෙනවා. ඕකනේ වැඩි. අර අර අර වැඩේ මේ වැඩේ අරවා මෙයා එනවනේ එතකොට එතකොට මේ සාන්තිය අඩු වෙලා යනවා. ඉස්කම සමුච්ඡේද සාන්තිය කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් මාර්ග ඥානයකින් නැති කරනවා. ප්‍රහාණය කරනවා. ඒකට කියනවා සමුච්ඡේද සාන්තිය කියලා. දැන් මෙතන අදහස් කරන්නේ සමුච්ඡේද සාන්තිය තමයි. බුදුරජාණන් වහන්සේ ගැනනේ කියන්නේ. සාන්තියෙන් සාන්තියට පැමිණ සාන්තියෙන් පප්පුය්‍ය චේතසු. සිතින් සාන්තියට පැමිණිලා. සිතින් සාන්තියට පැමිණිලා පසන්තෝ සුඛං සේති සම්තිං පප්පුය්‍ය චේතසෝ උපශාන්ත වූ තනත්තා සිතින් ශාන්තියට පැමිණලා බොහොම සැපසේ වාසය කරනවා කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අත්තාලවක කුමාරයාට බොහොම සැපසේ වාසය කරනවා. තාමත්ම සැපසේ වාසය කරනවා. ඒ තමන් වහන්සේ ගැනමයි මේ වදාළේ. කවුරුවක් ගැන නෙමෙයි. ඉතින් රාතුන් වහන්සේ කෙනෙක් වුණත් කොහොම තමයි මේ බුදුරජාණන් වහන්සේ ගැනම තමයි මෙතන කියවෙන්නේ. ඉතින් අර හත්තානවක කුමාරයා ඇහුවානේ කොහොමද දකුණාද කියලා දැපතේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදල මම දැපතේ දැතපෙනා ඉන්නවනම් මම තමයි ඒකේ ප්‍රධානියා. ඉතින් අර හත්තානවක කුමාරයා ඇහුවානේ ඒකට බාධා කර කියාපු කාරණා සීතලයි හේමන්ත කාලේ මේ අරවා මේවා ඉතින් ඒවා තිබුණට බුදුරජාණන් වහන්සේ වදාළේ රාග දේශ මොහ කියන මේවා සම්පූර්ණයෙන් නැති කළා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට සැපසේ සැතපෙන්න පුළුවන් කියලා. ඕක තමයි ඔය අත්ථාලවක සූත්‍රය කියන්නේ. අත්ථාලවක කුමාරයා ආපු ප්‍රශ්න වලට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දීපේ. සගතවලන තොප්පගෙම්ම යෙවෙන්නේ. මේක ඉතින් සමත්‍යක් වශයෙන් ගත්තාම ඔය රාග ආදී කෙලෙස් නැති කළාම අඩු කළාම බොහෝම සැපසේ ඉන්න පුළුවන් සැතපෙන්න පුළුවන් කියන එක තමයි ඒකෙන් බුදුරජාණන් වහන්සේ වදාරන බොහොම සුවසේ ඉන්න පුළුවන් කොච්චර වස්තු සම්පත් තිබුණත් ගෘහපති වෘත්තේකෝ ගෘහපතියකෝ කොයිතරම් සැප සම්පත් මාලිගාතු හිටියත් ඒ බිරින්දාවල කීප දෙනෙක් අපෝපස්ථාන කළත් ඒ අයට රාග දේශ මෝහ කියන මේවැන් දැවිලි තැවිලි ඇති වෙනවා. ඒව ඇති වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට ඒව කිසිවක් නැහැ. ඔක්කොම ඒවා නැත්තට නැති කළා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. බොහෝම සුවසේ සැතපෙන්න පුළුවන්. දැන් මේ සාමාන්‍යයට උනත් ඔය අනම්මනම් බාහිර දේවල් වලට ගැන හිතන්නේ නැතුව නිදාගත්තාම බොහොම හොඳට බොහොම හොඳට සැපසේ සැතපෙන්න පුළුවන්. භාවනාවකින් නිදා ගන්න ඕන. නින්ද යනකම් භාවනා කර කර ඉන්න ඕන. එතකොට Taman දන්නේ නැහැ නින්ද ගියාද කියලා. ඔහම ඉන්නකොටම නින්ද යනවා. කාට හරි කියන්න පුළුවන් ද නින්ද ගිය වෙලාව බෑ නේද? ඇහැරිච්ච වෙලාව. ඔව් ඒක නම් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. වෙන්ද ගිය වෙලාවක් කාටවත් කියන්න බෑ. ඈරිච්ච වෙලාව කියන්න පුළුවන්. ඉතින් ඔහම භාවනා කර කර ඉන්නකොට දන්නේම නෑ එහෙමෝම නිින්දයක්. එකට භාවනාවෙන්ම නිින්ද යනවා හැරෙනකොටත් භාවනාවෙන්ම හැරෙනවා. ඒ භාවනා මානසිකාරයෙන්ම හැරෙනවා. හොඳට සුවසේ සැතෙන්න සැතපෙන්න පුළුවන්. හැබැයි සමහරුන්ට කියනවා මේ ශරීර ගති අපිට නම් ඒව හිතා ගන්න බෑ මොනවද කියලා වෛද්‍යවරු හරි බලන්න ඕන. මේ භාවනා කළා සමහරුන්ට රැට හීන පේනවා හීනෙන් බය වෙනවා. එහෙම එකක් තියෙනවා කලාතුරකින් දෙනකොට. අර ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ හොඳට භාවනා කරන කෙනෙක්. හරි සංවර ඒ පරණාය නම් දන්නවත් ඇති ගොඩගම පඤ්ඤාසාර කියලා. නාන්ති භාවනා කළා කඳිබොඩ හොඳට භාවනා පන්ති පවත්නවා. ඒ කටයුතු තමයි කරන්නේ. ඒනාට දැතපුනහම රාත්‍රියට සීලෙන් කෑ ගන්නවා. ඉතින් අපට පුදුමයි මේක. මොකද කියලා. ඒක මේ භාවනාවලක් නෙමෙයි. තමන්ගේ ශරීරයේ තියෙන මොකක් හරි දෝෂයක් වෙන්න පුළුවන්. උන්වහන්සේ බොහොම හොඳ සීලාචාර සම්පන්න, ඊටාම සංවර, ඊටාමත්ම සංවර හොඳම හොඳ ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරන භාවනා කියාගෙන. නමුත් උන්වහන්සේට සැතපුණාම සමහර දාට හීනෙන් කෑගහනවා. උන්වහන්සේම කියනවා අනේ මම දන්නේ ආයස්මතුනි මම මේ බණ භාවනාත් කරන ඕන තරම් මෙහෙම වෙනවා කියලා. මොකක් හරි ශාරීරික දෝෂයක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මේ සත්තාලෝක කුමාරයාට බුදුරජාණන් වහන්සේ වදාලා එතෙන්දී ධර්මාභෝධයක් වෙච්ච බවක් සඳහන් වෙන්නේ නැහැ. කොහොම වුණත් මේ කුමාරයා පසුව සෝවාන් වුණා. කුමාරය සෝවාන් වුණා. සෝවාන් වෙලා කෞතිසා දෙවිලෝ උපන්නා. උපදිලා වරින් වර එනවා බුදුරජාණන් වහන්සේ දකින්නක් රාත්‍රියට. ඈට ඇවිල්ලා දැකලා කතා කරලා වැඳලා හැම යනවා. මේ දවසක් බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා රැවැත්නුවරදී මෙයාට ඉන්න බෑ දැන් ඔය වෙඬර පිටක් දිහට දැම්මා නිකම් ජීවලා පාත්ලා යන්නේ. අන්න ඒ වගේ ශරීරෙ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආලෝකය ඕලානික ඕලානික ශරීරයක් මවා ගන්න කියලා උපදෙස් දුන්නා. ඒ දිව්‍ය ආත්ම භාවයෙන් දෙවියන්ට මෙහෙ ඇවිල්ලා ඉන්න බෑ. නිකන් අපි මොනවා හරි වෙඩල පිටක් තිබ්බහම ගලාගෙන යන්නේ අන්න ඒ වගේ සියොම් ශරීරය. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම වදාළාම අත්තාලවක ඒ දැන් මේ දෙවියෙක් ගොරෝසු ආත්ම භාවයක් මවාගත්තා මේක නැතුව ගියා. පස්සේ අනෙක් දෙවියෝනත් එහෙමයි. ඇවිල්ලා හිටන් බුදුරජාණන් වහන්සේට වැඳලා ඒකෙන් දෙන්නේ ගොරෝසු ආත්ම භාවයක් මවාගෙන තමයි. ඒ දෙවියන්ගේ ආත්ම භාවය මේ පෙන පිටක් වාගේ කියලා කියන්නේ බොහොම මුරුදුයි. ඒ ආත්ම භාවයෙන් මේ මේ පෘථිවියේ පොළවේ ඉන්න බෑ. ඒ නිසා ගොරෝසු ආත්ම භාවයක් මවාගෙන තමයි දෙවියෝ බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ. ඇවිල්ලා වැඳලා වාඩි වෙන්නේත් නැහනේ. වාඩි වෙන්නේ නැහැ. අර සූත්‍ර වලම තියෙන ඒක මන් තමයි අට්ඨාස කියලා. අට්ඨාස කියන්නේ හිටගෙන ඉන්නවා. වාඩි වෙනවා නෙමෙයි. වාඩි වෙනවා නම් ඒක මන් තමයි නිසීදි කියන්නේ. නිසීදි කියලා කොතනවත් නැහැ දෙවියන් පිළිබඳ. අට්ඨාස කියලා තියෙන හිටගෙන ඉන්න. ඉතල දෙන්නා මෙයා ගොරෝසු ආත්ම භාවයක් මවාගෙන. එහෙමයි ඉන්නේ. ඒ දිව්‍ය ආත්ම භාවය මේ පෙන පිටක් වගේ කියලා කියන්නේ. පෙන පිට නිකන් දිය ගලා යන්න වගේ වෙනවනේ. වෙඬරු පිටක් ගලා යන්න වගේ වෙනවනේ. අන්න ඒ වගේ වෙනවා කියන්නේ. ගොරෝසු ආත්ම භාවයක් මවාගෙන තමයි ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආලවකය ගොරෝසු ආත්ම භාවයක් මවා එයා දන්නේ නැහැ ඔතෙල්ලම. දන්නටෙන්ද දිව්‍ය ආත්ම භාවයෙන් මෙහෙට බෑ ඉන්න. යනවා ගලාගෙන. ආලවකේ ගොරෝසු ආත්ම භාවයක් මවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළාම එහෙම කළා. එතකොට අර ප්‍රශ්නේ විසඳුණා. සෝවාන් වෙලා බුදුරජාණන් වහන්සේ හමු වෙන නිතර නිතර ආවය අස්ථාලෝක කුමාරයා. දැන් ඉතින් කාලයක් අවසන් වුණා අදත් ඉතින් මේ වර්ෂයේ අවසාන පොයේ දවසේ හැමදෙනාම ඇවිල්ලා ඊටාම ශ්‍රද්ධා ගෞරවයෙන් කටයුතු කළා. කොටසක් ඊයේ ඉඳලා මේ හප්පනේ ඉඳලා මේ 50 ගානක් කාව ලොකු බස් එකක් කරා.